ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි ඔබ හැමදෙනාම සූදානම් වන්නේ. කමඨහන වැඩසටහන ඔස්සේ ඔබේ ජීවිතයට ඇතිවන ඒ ධර්ම ගැටලු පිළිබඳවත් ප්‍රායෝගික භාවනාව තුළ ඔබට දැනගන්නට අවශ්‍ය කරුණු කාරණා පිළිබඳවත් අපට යොමු කළාම අප ඒ පිළිබඳව පිළිතුරු සැපයීමයි සිදු කරනු ලබන්නේ. ඉතින් ඔබ ඕනෑම කෙනෙකුට මේ ධර්ම ගැටළු අප වෙත යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. අද දවසේදීත් යොමු දහම් ගැටළු පිළිබඳව අපිට අවධානය යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. පළමු ගැටලුව හැටියට මේ ආත්ම භාවයේදීම අපි උත්සාහවත් වන්නට ඕනේ කෙසේ හෝ නිවන් මඟ පසක් කරගන්නට නේද? එසේ නිවන් දැකීමට නොහැකි වෙන පුද්ගලයන් සිටිනවාද? එවැනි අය කුමක් කළ කුමක්ද කළ යුත්තේ කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ඇත්තටම මේ ආත්මයේ කෙසේ හෝ නිවන්මද පසක් කරගන්න තමයි උත්සාහවත් වන්නට ඕනේ. බෞද්ධයින් හැටියට අපේ එකම ප්‍රධානම පරමාර්ථය අව අවසානික ප්‍රතිඵලය වෙන්නේ නිර්වාණ අවබෝධය. නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ අපි හැමදාම සිහිපත් කරනවා වගේ මරුණට පස්සේ නෙමෙයි. මේ ජීවත් වෙන කෙනෙකු තමයි නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ අවබෝධ කරගත යුතු බවට පත්වන්නේ. ඉතින් ඒක එහි පස්සික ධර්මයක් ඔබට මට ලැබිලා තියෙන්නේ. එන්න බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්ලා දෙන්නට පුළුවන්කම තියෙන. ඒ වගේම සාන්දෘෂ්ටික සහ පච්චත්තම් වේදිතබ්බ ධර්මයක් අපිට ලැබී තිබෙන්නේ. මේ ධර්මය ඒ නිසාම අපි අපේ ජීවිතය තුළ උපදවාගෙන දුක නිවා ගන්නට පුළුවන්කම තිබෙන දෙයක් නිසා එහි ජීවිතයේ හික්මවා ගැනීම කළ යුතුයි. පින්නතනි බුදුරජාණන් වහන්සේ නම මේ ලෝකයට පහළ වෙන්නෙම මේ අසරණ දුක් විඳින සත්වයාට දුක නැති කරගන්න මාර්ගයක් පිළිබඳව දුක නැති කරගන්නා වූ ක්‍රමවේදයක් පිළිබඳව අනුශාසනා කරන්නට දේශනා කරන්නට අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට ඒ දුකෙන් නිවිදෙන දුක නැති කරගන්න මාර්ගය තමයි දෙලිපෙහෙලි කරන්නට යෙදුනේ. පිනතුනේ ඒ ධර්මය අපිට ලැබුණේ සසර ඊටාම කලාතුරකින්. ඒක ලේසියෙන් ලැබෙන දෙයක් නෙමෙයි. ලෝකේ පුණ්‍ය ධර්මයන් පින්දහම් අපිට බොහෝ කාලවල කරන්න පුළුවන්කම තිබුණත් සසරින් මිදීම සඳහා උත්සාහවත් වෙනවා කියන එක පින්නතුනේ බුදුරජාණන් වහන්සේ නමකගේම ශ්‍රාවකෙක් වෙලා සිද්ධ කරන්නට තියෙන දෙයක්. අන්න ඒ නිසා ඔබට මට මේ අද ලැබුණු අවස්ථාව තුළ අපි අප්‍රමාදී වන්නට ඕනේ ඒ ධර්මයේ තුළ අප්‍රමාදීව හැසිරෙන්නට. භාග්‍යතුන් වහන්සේක අවස්ථාවකදී ඇත් සොඳක් පමණ ප්‍රමාණයකට යන කුහුඹු රංචුවක් පෙන්වලා කිව්වනේ මේ කුහුඹු රංචුවේ එකම කුහුඹුවෙක්වත් නැහැ ශක්තිති රජනවුණු කියලා දේශනා කළානේ. පිනතුනේ හැමෝම ශක්තිති රාජ්‍ය සම්පත්තිය හොබවලා තියෙනවා. අපි ගැන කවර කතාවක්ද අපිත් එහෙම තමයි. නොවින්දින නොවින්දපු සැපක් කියන්න පුළුවන් කමක් නැහැ. හැම සම්පත්තියක්ම විඳලා තියෙනවා. හැම සත්වයකටම පත් වෙලා තියෙනවා. පිනතුණිය වුණාට ඒවා පැවතිලා නැහැනේ. අද වෙනකොට ඒක තැනක්වත් ඇත්තේ නැහැ. එහෙනම් අපේ ජීවිතයේ අස්තිර ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන අද අපි යම් සම්පත්තියක් ලෝකෙ තුල බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම සම්පත්තියකම ස්වභාවයක් තේරුම් අරගෙන ඒ මත ජීවත් නොවි. ඒ කියන්නේ දේවල් හරි හම්බ කරගන්න එපා කියනවා නෙමෙයි. ඔබේ ජීවිතේ සාර්ථකව ගොඩනගා ගන්න. හැබැයි ඒක සාරවත් කොට හිතන්නට එපා ඒ අතහැරෙන දේ. ඔබ මේ බුද්ධ ශාසනය මේ ධර්මය ඇසුරු කරන්නට ලැබුණ දවසේදී ඔබ අප්‍රමාදී වන්නට ඕනේ කොහොම හරි ධර්මයේ ඇසිරෙනවා කියලා. දුර්ලභ නොවන කාමයේ වෙනුවෙන් වෙහෙසෙනවට වැඩිය ඊටාම දුර්ලභ වුණ සද්ධර්මයේ වෙනුවෙන් වෙහෙසීම තමයි පින්නතුනේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම දේ බවට පත්වන්නේ. ඒ නිසා මේ ධර්මයේ වෙනුවෙන් වෙහෙසෙන්නට උත්සාහවත් වීමයි වැදගත්. ඒ හින්දා නිවන් දැකීම තමයි මේ ලෝකේ වැදගත් වෙන්නේ. ඒ සඳහා ඔබ මේ ජීවිතය තුළම කොහොම හරි උත්සාහවත් වන්න අවශ්‍යයි ඒ සාධනය කරගන්නට බැරි කමක් නැහැ. අපිට ඒ සඳහා ශික්ෂණය තියෙන්න අවශ්‍යයි. අපි ත්‍රිවිධ ශික්ෂාවන්හි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ධර්මයක හික්මෙන්නට ඕනේ. කවුද ත්‍රිශික්ෂා ධර්මයක හික්මෙන්නේ? සීල සමාධි ප්‍රඥාවේ මෙන්නේ මූලික සම්මාදිට්ඨිය නැතිනම් සුතමය ඥානය ඇති කරගත්ත කෙනෙක්. එයා අහලා සත්‍ය ඥාන වශයෙන් ඒක හඳුනාගෙන දැනගෙන තියෙනවා. ඒ සත්‍ය ඥාන වශයෙන් දැනගත්ත කෙනා තමයි දුක පිරිසිඳ දැකීම සඳහා සමුදය ප්‍රහාණය කිරීම සඳහා නැතිනම් දුක හඳුනාගෙන දුක නැති කරන මාර්ගය ප්‍රහාණය කිරීම සඳහා උත්සාහවත් වන්නේ. ඉතින් අන්න ඒ බවට අපි අනුපූර්ව ප්‍රතිපදාව තුළ හික්මෙන්නට උත්සාහවත් වීම ඊටාම වැදගත් වන දෙයක්. ඒ වගේම මේ මාර්ගය තුළ ගමන් කරන හැමෝටම නිවන් දකින්නට ඕනේ කියලා උත්සාහවත් වුණත් පින්නතුනේ හැමෝටම ඒ ධර්මය සාධනය කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට හේතුව තමයි මේ ලෝකේ ඉන්න විවිධ පුද්ගලයන් විවිධ ඉන්ද්‍රිය මට්ටම් ඇති ඉන්ද්‍රිය මට්ටම් වැඩුණු පුද්ගලයෝ. ඒ හැමෝම එක ස්ථාවරයක ජීවත් වෙන එක ස්ථාවරයක වාසය කරන අය නෙමෙයි. ඉතින් අඩු ඉන්ද්‍රිය මට්ටමක් ඇති අයට මේ ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ කරගන්නට උත්සාහවත් වන්නට වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගෙන මේ ලෝකයට මේ ධර්මයේ දේශනා කරන්නේ කොහොමද කියලා උන්වහන්සේ මෙනෙහි කරලා බලනකොට උන්වහන්සේ මේ ලෝකය හරියට නෙළුම් විලක් වගේ දැක්කා කියලා කියනවා. නෙළුම් විලක් ගත්තාම අපිට එක එක මට්ටම් වල නෙළුම් දකින්නට පුළුවන්. සමහර නෙළුම් වතුරෙන් උඩට මතුවෙලා හොඳටම මෝරලා ඉර උදා වීම බලාගෙන ඉන්නවා. ඉර උදා වුණ පමණින්ම ඒ නෙළුම් පොහොත්තු පිපෙනවා. සමහර නෙළුම් පොහට්ටු වතුරෙන් උඩට මතුවෙලා හැබැයි ටික පිපෙන්නට ටිකක් තව දවසක් දෙකක් යනවා තාම මෝරන්න ටිකක් තියෙනවා. ඇතැම් නෙළුම් පොහට්ටු වතුර යට ගිලිලා තියෙනවා. ඒව වතුර යට පිපෙන්නේ නැහැ. ඒව වතුරෙන් උඩට මතුවෙලා උඩට මෝරලා මුහුකුරා ගිහිල්ලා ඉරේලිය හමුවේ පිපෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි පින්නතනේ මේ ලෝකයේ පවතින විවිධ පුද්ගලයන්ගේ විවිධ චරිත ස්වභාවයන්. උද්ගටිතඤ්ඤාදී පුද්ගලයන් හරියට නෙළුම් පොහට්ටුවක් වතුරෙන් උඩට මතුවෙලා ඉරේලිය වැටෙනකම් බලාගෙන ඉන්නවා වගේ බුදුරජාණන් වහන්සේ නැමැති මහා සූර්යයා පහළ වෙලා සද්ධර්මයේ නැමැති ආලෝකය වැටෙනකම් බලාගෙන ඉන්න අය. ඉන්ද්‍රිය හොඳින් මුහුකුරා ගිහිල්ලා තියෙන එක බණ පදයක් ඇහෙන්නටයි අවශ්‍ය වන්නේ. සුනීත සෝපාකලගේ ඉඳලා බාහ්‍ය දාර්ශනික තරුණ වහන්සේලා දක්වාම පින්නතුනේ ඒ උද්ගටිකඤ්ඤ පුද්ගල භාවය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. වහ වහ ධර්මය භාග්‍යතුන් වහන්සේ හමුෙහි අවබෝධ කරගත්තා. ඒ තමයි සත්පුරුෂ මනසක තියෙන සත්පුරුෂ මනසක ස්වභාවය. පින්නතුනේ සත්පුරුෂ මනසක් උද්ගටිකඤ්ඤ භාවයක් සසරේ බොහෝ තව මනස හුරුපුරුදු කර කෙනෙකුටයි ලැබෙන්නේ. සසරේ නිර්වාණ මාර්ගයේ පිළිබඳව නැවත නැවත තමසිත වඩපු ප්‍රඥාව දියුණු කරපු පුද්ගලයෙකුට තමයි උද්ගටිකඤ්ඤ භාවය ලැබෙන්නේ. ඒ වගේම ඇතන් පුද්ගලයන් හිටියා භාග්‍යතුන් වහන්සේගෙන් ධර්මය අහගෙන ටික කලක් බොහෝ ගණක් වසර ගණනාවක් සමහර විටක වීරය කරන්නට සිද්ධ වුණා. කැලෑ විවේක ස්ථාන ඇසුරු කරමින් හෝ ගෙදරම ඉන්න ගිහි පින්නතුන් හෝ තමන්ගේ ජීවිතය තුළ ධර්මය පුරුදු කළා. ඉස්සෙල්ලා අහලා දැනගත්තා. මූලික වශයෙන් මෙයා ප්‍රඥාව ඇති කරගත්තා. සුතමේ ඥානය තුළ ඊට පස්සේ ඒක කෘත්‍ය ඥානයේ හැටියට එහි ක්‍රියාවට නැංවීම සිද්ධ කළා. තමන්ගේ ජීවිතය තුළ ඒක සාධනය කරගන්න පටන් ගත්තා. දර්ශනයෙන් යුක්තව සිල්වත් වුණා. එයා ඊට පස්සේ ටිකෙන් ටික මිදෙන මාර්ගයකටපත් වුණා. කෙලසුන්ගෙන් අත් මිදෙන තැනකට. මෙන්න මේ විදිහටපත් වුණ පුද්ගලයෝ හිටියා. ඒ නිසා අපිට ඒ වගේ චරිතත් ලෝකේ දකින්න පුළුවන්කම තිබුණා. ඒ වගේම ඇතම් චරිත තිබුණා. Tamange තියෙන ඉන්ද්‍රිය මට්ටම් භාවිත වෙලා අඩුයි. නමුත් කෙලස් මට්ටම් බොහොම තද බලයි. ඒ නිසා ධර්මය අවබෝධ කරගන්නට තරම් Tamange සිත නැමුනේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහා ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න තේරුණා. මහා ආදරෙන් ගෞරවයෙන් සංඝයා වහන්සේලාට ගෞරව කළා, වන්දනාමාන කළා, සත්කාර කළා. මේ වගේ මේ කුසල ධර්ම සම්පාදනය කරගත්තා. ඒකත් බුද්ධ ශාසනයක් තුළ ලැබිය හැකි ප්‍රතිඵලයක්. ඉතින් හැම කෙනෙකුටම නිවන් දකින්නට උත්සාහවත් වීම තමයි සම්බුද්ධ ශාසනයක ලැබිය හැකි ඵලය. ඒ ඵලය සඳහා උත්සාහවත් වන ඕනම කෙනෙකුට හදිසියේ ඵලය ලබා ගන්න පුළුවන් කමක් තිබුණේ නැත්නම් නැවත තමන්ගේ ජීවිතයේ උත්කෘෂ්ඨ භාවයට පත් කරගන්නට පුළුවන් තරමේ දුරක් ඔහු ලබාගෙන තියෙනවා. පින්තුනි ඒක තමයි මේ ධර්ම මාර්ගයේ හැසිරීම තුළ ලබන උත්තරීතර සැනසීම බවට පත්වන්නේ. ඒ අයට සසරේ සුගතියකට හෝ පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ අය ඒ භාවිත කළ මනස නිසා. ප්‍රඥාව දියුණු කරපු නිසා ඔවුන්ට උද්ගටි සංඥාදී භාවයට පත්වන්නට හේතු සම්පත් තියෙනවා. අපි කියනවා සුනීත සෝපාකල ඉක්මනට ධර්මය අවබෝධ කළා බාහ්‍ය දාර්ශනික තෙරුණහන්සල උන්වහන්සේලා ධර්මයේ ඉතා ඉක්මනින් වචන කිහිපයකින් අවබෝධ කළා කියලා. පිනතුනේ ඒ ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තිබුණේ සසරේ හිත භාවිත කළ නිසා. ඉතින් අද කෙනෙකුට නිවන් දකින්න බැරි වුණොත් හදිසියේ හරි. හැමෝටම පුළුවන් කියලා එකක් නැහැ. බැරි වුණත් එයා භාවිත කළ මනස ඒක නැති වෙන්නේ නැහැ. ප්‍රඥාව භාවිත කළා නම්, ಗುಣධර්ම විශේෂී මනස පුරුදු කළා නම්, පින්නතුනේ එක නැති වෙලා යන්නේ නැහැ. ඒක ඔහුට හේතු වෙනවා. භාග්‍යතුන් වහන්සේ නමක් හමු වෙයි වහා අභිඥා උපදවන්නට. පිනක් හැටියට නෙමෙයි. ඒක තමයි චිත්ත නියාමයේ භාවිත කළ මනස ඊළඟට නැවත උපදින කුසල් සිත්වලට ඒක ප්‍රත්‍ය බවට පත් වෙනවා. ඒ නිසා Tamanට නැවත නැවත උපදින කුසල්සිත බලවත් කරගන්නට පෙර වැඩි කුසල්සිත උපකාර වෙනවා. සාමාන්‍යයෙන් කතාවට කියන්නේ කෙනෙක් නිවැරදිව පැවිද්දට ඇවිල්ලා මහානදම් පුරන්නට නම් අඩුම වශයෙන් ආත්ම 500ක්වත් හොඳින් සිවුර දරාගෙන ඉඳලා තියෙන්නට ඕනේ කියලා. ඉතින් හොඳින් පැවැත්මක් අරගෙන යන්න පුළුවන් කෙනෙක් නම් වෙනතුනේ එහෙම කතාවට කියන්නේ නිකන් නෙමෙයි ඒක සසරේ ඉඳලා ඒ ඇති කරගන්න පුරුද්දේ තියෙන වටිනාකම ගැන. නිවන් දකින්නවා කියන එකටත් ඒ වගේ ඔබේ මනස කුසල ධර්මයන් વિશેයි පරිපූර්ණ භාවයට පත් වෙලා තියෙන්නට ඕනේ. ඒක පුරුදු වෙලා නැත්නම් ඔබ පුරුදු කරන්නට ඕනේ. ඒ තුළ තමයි මේ සසරින් මිදෙන්නට ඔබට පුළුවන්කම තිබෙන්නේ. අපායগামী මාර්ගයෙන් ඉවත් වන්නට ඔබට පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ හේතුව නිසා කෙසේ හෝ අප්‍රමාදී වන්න නිර්වාණ අවබෝධය සඳහා යම් හේකින් ඒන් අපිට සාධනය කරගන්න බැරි වුණොත් කාට හරි ඒත් උත්සාහවත් වීම අප කියන්නේ නැහැ. ඒක Tamanට මතුවේ හෝ ධර්මය අවබෝධ කරගන්න ඒ ඇති කරගත්ත පුරුද්ද උපනිෂ්ඨේ භාවයටපත් වෙනවා. ප්‍රඥා සහිත ආත්ම භාව ලබන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ හේතුව නිසා ඔබ මේ ධර්ම මාර්ගය තුල අප්‍රමාදීව කටයුතු කරන්නට කියලා සිහිපත් කරනවා. ඒ වගේම ගැටලුවක් යොමු කරලා තියෙනවා චින්චිමානිකාව අම්බපාලිය වැනි අය ඕපපාතිකව මනුලොව ඉපදුණු බව ධර්මයේහි සඳහන් වෙනවාද මා මීට පෙර ඒ බව අසා තිබුණේ නැහැ. වර්තමානයේහි එවන් ඕපපාතික මිනිස් උපත් සිදුවිය හැකිද? ඒ පිළිබඳව පැහැදිලි කර දෙන්නට කියලා. ඒ අය අඹපාලී වැනි අය සසරෙද්දී ඉපදුනේ උපපාතික ප්‍රතිසන්දියක් ලැබූ බව සඳහන් වෙන අවස්ථා තියෙනවා අතකථාදී තුල. ඒකට ඒ උපපාතික ප්‍රතිසන්දිය කියන එක ඒ සත්‍ය උපපාතික සත්‍යය ඉන්නවා කියන එක සම්මාසගත සම්මාදිට්ඨියටත් අදාළ වෙන දෙයක්. ඒ වගේම උපපාතික ඕනම කලක මනුෂ්‍යාදීන් උපදින්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි ඒක නිකන් සාමාන්‍ය තත්වයක් නිසා ඇති වෙන දෙයක් නෙමෙයි. ඊටාම දැඩි ස්ථාවර සුවිශාල කුසලයක් නිසා එහෙම දෙයක් සිද්ධ වෙන්නේ. අඹපාලි එහෙම එය ප්‍රාර්ථනා කරමින් ආපු දෙයක්. එයා ඒ සඳහා කුසල් කරලා ප්‍රාර්ථනා කළා. එයා ඒ සඳහා අවශ්‍ය බලවත් කර්ම සකස් කරගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ ප්‍රතිසන්දිය ලබන්නට හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේම අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා විභංග ප්‍රකරණයේ ධම්මහදේ විභංගයේදී ඕපපාතික සත්‍යයන් පහළ වෙනකොට ඒ ඕපපාතික ඇතැම් ඕපපාතික මිනිස්සුયો ගැන කතා කරනවා. ඒ නිසා ඕපපාතික මිනිස්සුયો පහළ වීම අසම්භව්‍ය දෙයක් නෙමෙයි. හැබැයි ඕපපාතික සත්‍යයන්ගේ පහළවීම හරියට මේ රෝහලක මේ මාතෘ ළමා වාට්ටුවක ඒ දරුවෝ හම්බ වෙනවා වගේ දෙයක් සුලභ දෙයක් නෙමෙයි. ඒක ඊටමත් දුර්ලභ වූ දෙයක්. ඒක ලේසියකට සිදුවන දෙයක් නෙමෙයි. කර්මය එහෙම සකස් වෙනවා කියන එක ඒක පහසුවෙන් සිද්ධ වෙන්නේ නැහැ පිළිතුර. ඒක ඊටමත් දුර්ලභව සිද්ධ වෙන දෙයක්. ඉතින් එහෙම අති දුර්ලභ සංසිද්ධීන් ලෝකයේ තුල සිද්ධ වන්නට පුළුවන්කම තිබෙනවා. අති දුර්ලභ සංසිද්ධීන් ලෝකයේ තුල ඇතන් විටක එහෙම දේවල් සිද්ධ වන්නට ඕන විටක පුළුවන්කම තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම අපිට ධර්මය තුළ අපිට ඒ වගේ කතාපුවක් දකින්නට පුළුවන්කමක් තිබෙනවා. අපිට ඒව ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්කමක් නැහැ. අපිට ඒ පිළිබඳව ඔබට වෙනමම දැකීමක් නැත්නම් ධර්ම න්‍යාය හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ඒක දේශනා කරලා තියෙනවා. එහෙම දේවල් වෙන්න වෙන්න හේතු තිබෙනවා. ඒ අවස්ථාවල පහළ වෙන ස්කන්ධාදී දේවල් වල පැවැත්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙනවා. ඒ නිසා මේ මතය අපිට ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් කමක් ඇති දෙයක් නෙමෙයි. උපපාතික සත්වයින් ඉන්නවා කියන එක. ඒ වගේම ඒක දසවස්තුක මිච්ඡාදිට්ඨියට එහෙම සත්වය නෑ කියන එකයි කියනවා සම්මාදිට්ඨියට සත්වය එහෙම උපපාතිකව පහළවන්නට පුළුවන් මනුෂ්‍යාදීන් ඉන්නවා කියන එකත් ඒක සම්මාදිට්ඨිය පැත්තටත් අයිති වෙන දෙයක්. ඒ නිසා අපිට ඒක බැහැර කළ හැකි කරුණක් හැටියට දක්වන්නේ නැහැ වර්තමාන කාලය තුල උනත් වෙන්න පුළුවන්කම තිබෙනවා හැබැයි අර විදිහේ කුසල හේතු ටික සම්පූර්ණ කරගත්ත කෙනෙකුට කුසලයේ පැත්තෙන් තම මනස භාවිත කරලා ඒක බලවත් බවට පත් කරගත්ත කෙනෙකුට එබඳු තත්වයක් ඇතිවන්නට පුළුවන්කම තිබෙනවා. ඒක නැත්තේ නැහැ. ඒ වගේම ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා අතහැරීම කියන්නේ අපි බාහිර සැප සම්පත් ලං කර ගැනීම අඩු කරන එකද අතහැරීම කියලා කියන්නේ අපි බාහිර තියෙන සැප සම්පත් ලං කරගන්න එක අඩු කරන එකද කියලා අහනවා. ඊට පස්සේ මිල මුදල් යාන වාහන සැප සම්පත් ආදී. නැතිනම් මේ දේවල් අනිත්‍ය කියා දැනගෙන සාමාන්‍ය පරිදි සැප සම්පත් විඳීමෙන් සිතින් අතහැරීමද පැහැදිලි කර දෙන්නට කියලා. මම හිතනවා මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. බුදුදහම තුල තිබෙන ප්‍රධාන සංකල්පයන් ඇතැම් විටක අද දවස වෙනකොට වැරදි විදිහට ඒවා සමාජය තුළට අවශෝෂණය වෙනවා සමාජයට මුදා හැරෙනවා ඒ නිසා මේවා සමාජයේ වැළඳ ගන්නවා ඒ ඒ தත්ත්වය අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා ඇත්තටම බුදුරජාණන් වහන්සේ නෙක්ඛම්මය කියන දේ වර්ණනා කරන්නට යෙදුණා කාමයන්ගෙන් නික්මීම කියන එක නෙක්ඛම්මය කියලා කියන්නේ අතහැරීම කියලා කාට හරි අර්ථකථනය කරන්නට පුළුවන්කමක් තියෙනවා හැබැයි අතහැරීම කියන එක සහ නෙක්ඛම්මය අතර බොහොම බරපතල වෙනසක් අපිට දකින්නට පුළුවන්කමක් තිබෙනවා. කෙසේ වෙතත් අතහැරීම කියලා කියන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඒක ඒ විදිහකටම. ඒ කියන්නේ සියල්ලෝ සියල්ල අතහැර දාලා ගිහිල්ලා මාර්ගය වඩන්න ඕන කියන තැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේම පෙන්වන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරී අනගාരിക උපාසක උපාසිකා කාම භෝගී උපාසක උපාසිකා කියන මේ හැමෝටම පොදු ශාසනයක් හැටියට. මේ හැමෝටම පොදු හැමෝටම ප්‍රතිඵල ලබන්න පුළුවන් ශාසනයක් හැටියට. ඒ නිසා මේක දැන් කාමභෝගී උපාසක උපාසිකාව කිව්වහම කවුද මේ ගෙහි ගෙදර ජීවත් වෙන අවාහ විවාහ කටයුතු කරගෙන මිල මුදල් හරි හම්බ කරගෙන රස්සාවක් කරගෙන ධර්මල්ව හදාගෙන අන්න ඒ විදිහට ජීවත් වෙන ඇත්තෝ. ඒ අයටත් පොදු දෙයක් හැටියට භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. එහෙනම් මේ අතහැරීම තුල ලබන විමුක්තියක් තියෙනවා කියලා දේශනා කළේ නැහැ. වෙනතනේ අතහැරීම තුල විමුක්තියක් ලැබෙන්නේ නැහැ. අතහැරීම තුළ කවදාවත් බාහිර වස්තු ද්‍රව්‍යාත්මකව ඒ දේවල් අතහැරීම තුළ කාටවත් විමුක්තියක් ලැබෙන්නේ නැහැ. එහෙම විමුක්තියක් ලැබෙනවා නම් ඒ දේ අතහැරපු සැනින් එයා නිවන් දකින්නට ඕන. ඒ දේවල් නැති වෙනකොට එයා නිවන් දකින්නට ඕන. ඒ තුළ නෙමෙයි විමුක්තිය ලැබෙන්නේ. විමුක්ති මාර්ගයේ සලස ගන්නකොට බාහිරින් එන උවදුරු අඩු වෙන තරමට ඒකට පහසුවක් තියෙනවා. ඒකේ පහසුව තේරුම් ගත්ත ඇතම් කෙනෙක් ඒ දේ මගහැරලා ගිහිල්ලා හරියට අහසේ වගේ එයාට බොහොම නිදහසේ සැරිසරන්න පුළුවන් භූමියකට ගිහිල්ලා එයා මාර්ගයේ පුරන. ඒක තමයි භික්ෂු භික්ෂුණී සාමණේර සාමණේරී කියන මේ භූමිකාවන් දිහා ගත්තාම ඒ භූමිකාවන්. එය ඒ සකනත්තෙන් තමන්ගේ ඒ ආවරණීය ධර්ම තියෙනවා නම් එහෙම නැතිනම් තමන්ට සම්බාධක ධර්ම තියෙනවා නම් ඒ සම්බාධක ධර්ම එයාගේ කැමැත්තෙන් ඉවත් කිරීම. ඒ අතහැරීම කියන එක හැමෝටම කළ යුතු දෙයක් කියන එක අපිට අනිවාර්යංගයක් කොට කරන්නට පුළුවන් කමක් නැත්තේ ඒක හැමෝම කළ යුතු දෙයක් නෙමෙයි. ඒ වගේම ඒ අතහැරීම අතහැරිය කියලා කාටවත් නිවන් හම්බෙන්නේ නැහැ. ඒ ටික ඔක්කොම දාලා ආව කියලා දාලා කොහරි කැලේකට ගියා කියලා ඒ අතහැරීම තුළ නිවන් හම්බෙන්නේ නැහැ. ඒක නිවන් මඟ නෙමෙයි. ඒක කිසිසේත්ම අතහැරීම කියන එක නිවන් මඟ නෙමෙයි. අතහැරීම කියලා අතහැරීම අල්ලගෙන ඉන්නවා නම් ඒක වෘතයක් ඒ නිසක තුනේ ඒක නිවන් මඟ බවට පත් වෙන්නේ නැහැ. නිසා අතහැරීමත් අපිට අතහරින්න වෙනවා. ඒකදී මම අදහස් කළේ බොහොම ගැඹුරු කාරණාවක්. පින්නතනේ අපිට නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙන්නේ මේ ස්පර්ශ ආයතනයේහි යථාභූත ස්වභාවය අවබෝධ කරගත්ත දවසේ. ඒ යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න තැනට යනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් කෙලෙස් ඇති කරන්නේ ඇහැට පේන රූපේ නෙමෙයි කියලා. ඔබට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා ඔය බාහිර තියෙන ලෝකේ වස්තු සම්පත් නෙමෙයි ඔබට කෙලෙස් ඇති කරන්නේ කියලා. ඔබට කෙලෙස් ඇති කරගන්නේ ඔබේ අවිද්‍යාව සහගත මනසින් ගොඩනගෙන ප්‍රපංචය තමයි කෙලෙස්ේ බවට පත්වන්නේ. අවිද්‍යාව සහගත මනස තමයි ඒකට මූලයේ බවට පත්වන්නේ. ඒ නිසා අවිද්‍යාවේ ප්‍රහාණය කිරීම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අවිද්‍යාවෙහි දුරු කිරීම. අවිද්‍යාවේ දුරු කිරීම තුළ අපිට පුළුවන්කම තියෙනවා විද්‍යාව කියන ධර්මය උපදවන්නට. විද්‍යාව කියන ධර්මයේ ඉපදවීම තුළ තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඒ යථාභූත දර්ශනය කරා අපේ මනස පත් කරගන්නට. විද්‍යාව නැති තැනක, අවිද්‍යාවෙන් ආවරණය වෙලා තියෙන තැනක සියලු කෙලෙස් වලට අපේ මනස තුල ඉඩ පවතිනවා. ඒ නිසා තමයි විද්‍යාව උපදෝගෙන අපිට මේ දුක කෙලවර කරන තැනකට අපේ මනස අරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතනේ බුදුරජාණන් වහන්සේලා අපිට ධර්මය හැටියට දේශනා කරන්නේ ඒ විද්‍යාව උපදෝගෙන අවිද්‍යාව දුරු කරන ක්‍රමය. ඒ සඳහා යථාර්ථය අවබෝධ කරගන්න එකයි කරන්න තියෙන්නේ. ඔබට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නට ඕනේ දේවල්. මේ ප්‍රශ්නේ අහනකොට අපිට දකින්න පුළුවන්කම තිබුණා මේ අපිට මෙතනදි කියවෙනවා මේ ඒ දේවල් අනිත්‍යයි කියලා දකින්න එකද යාන වාහන මිල මුදල් ගෙවල් දොරවල් කියලා අනිත්‍යයි කියලා දැනගෙන ජීවත් වෙන එකද කියන්නේ. වෙනතුනේ ඒ දේවල් අනිත්‍යයි කියලා දකින්න එකක් නෙමෙයි. ඒ දේවල් නැති වෙලා යනවා. ඒක ඔබ ලෞකික ජීවිතයේ තුල ඔබේ මනස සූදානම් කරගෙන තබා ගැනීමක් ඒක. ඒ දෙයට මුහුණ දෙන්න. ඒක නෙමෙයි නිවන් දකින්න හේතු වෙන අනිත්‍යතාවය ඔබ අවබෝධ කරගන්න. ඔය ගෙවල් දොරවල් නැති වෙලා යනවා, යාන වාහන නැති වෙලා යනවා, මිනිස්සු මැරෙනවා, යාළුවෝ නැති වෙනවා, අම්මලා තාත්තලා දරුවෝ ස්වාමියා බිරිඳ නැති වෙන්න පුළුවන්කම තියෙනවා. මේවා අනිත්‍ය හැටියට දකින්න එපා, නිවන් දකින්න තේරුම් ගන්න ඕන දේ හැටියට. එහෙනම් ඔබ මොකද්ද කරන්නට ඕන? ඒ දේවල් භෞතිකව වස්තු හැටියට ඉවත් කිරීම නෙමෙයි. මොකද ඒවා කාම ගුණ. නිවාප සූත්‍රය බාරගෙන බලන්නකෝ. මාරයාගේ තනකොළ කොටුව වගේ. නැතිනම් අර වැද්දෙක් මෝ අල්ල ගන්න තනකොළ කොටුවක් පවනවා. ඒ තනකොළ කොටුව වගේ තමයි මේ පංචකාම ගුණික රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල්. ඒ වගේම වැද්දා වගේ තමයි මාරයා කියලා කියන්නේ. මාරයාගේ තනකොළ කොටුව. එහෙම නැතිනම් මාරයාගේ සත්‍ය අල්ල ගන්න හදලා තියෙන එක තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා කියන්නේ. එතකොට මේ මේ තනකොළ කොටුව නොකා ඉන්න එක ප්‍රායෝගික දෙයක් නෙමෙයි කියලා එතනදී පැහැදිලි කරන්නේ. ඒ නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පරිහරණය කරනවා. මේවලට කියන්නේ කාමය කියලා නෙමෙයි. මේවට කියන්නේ කාම ගුණ කියලා. කාමය කියන්නේ මොකක්ද? කාම ගුණ කාමය කියලා කියන්නේ පින්නතුනේ තමන්ගේ හිතේ පවතින චන්දරාගය. තමන්ගේ හිතේ පවතින ඇත්ත නොදන්න කම නිසා ගොඩනගාගත්ත සංකල්පමේ වශයෙන් බැඳෙනකම ඒක තමයි කාමය කියලා කියන්නේ. ඒ කාමය කාම ගුණ වෙත අතිත කරලා ඒ කාම ගුණ සහිත දේ අල්ලගන්නේ කිය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අතහරින්න ඕනේ පින්නතුනේ කාමය සංකල්පයක් විදිහට Tamange හිතේ හදාගන්න දේ අර රූපේ පැත්තට දාලා කාම ගුණ පැත්තට දාලා අපි කාමනීය වස්තු හදාගන්න එකයි නතර කරන්න ඕනේ. මෙසක බාහිරව පේන භෞතිකව පේන දේවල් නෙමෙයි අපි ඉවත් කරන්නට ඕනේ. අනිත්‍ය වශයෙන් දකින්නට ඕනේ පින්නතුනේ ඇහැට පෙනෙන රූපය පෙනෙන තැන ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මයන්ගේ අනිත්‍යතාවය දකින්න ඕනේ මිසක ඒවා හේතු ඇතිකල්හි හටගෙන පෙනීම එතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙන එකම දේ දෙපාරක් වෙන්නේ නැහැ ඒ ඒ ධර්මයෝ ඒ ඒ තැන්වල හටගෙන ඉතුරු නැතුව Nirodheට පත්වනවා කියන අවබෝධය අපි ඇති කරගන්නට ඕනේ මිසක අපි අනේ gedara තියනවා තියෙන gedara මේවා හදාගෙන වැටෙන්න පුළුවන් ඉතින් මේවා නැති වෙලා යනවා මිල මුදල් මේවා ඉතින් වියදම් වෙනවානේ මේවා නැති වෙලා යනවා මේවා අනිත්‍යයි මේ ඉන්න මිනිස්සු ඔක්කොම මැරෙනවානේ ඉතින් ලෙඩ වෙලා යනවා වයසට යනවා ඔක තමයි මේ රූපය අනිත්‍ය ඒ ඒ තේරුම් ගැනීම නෙමෙයි තේරුම් ගැනීම ඇතුළෙත් පින්නතුනේ කෙනෙකුට ඒක යථා ස්වභාවයේ ලෝකෙ වෙන්න පුළුවන් දේ තේරුම් අර ගැනීම ඇතුළේ එයාගේ මනසට දුකේන එක අඩු වෙනවා හැබැයි ඒක ඒක නිවන් දැකීම කියලා අර්ථ ගන්නන්න පුළුවන් කමක් නෑ ඒ විදිහට දැක්ක කියලා මම කියන්නේ ඒක තේරුම් නොගැනීම මත මේ කියන්නේ තේරුම් ගැනීම වරදක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්පිච්ඡන් නලබති සම්පි දුක්ඛං කියලා. ඔක්කොම එකතු කරලා අපිට පෙන්වන්නේ අපි කැමැතිසේ නොවෙනකොට ලෝකේ අපි දේවල් වලට කැමති වෙනකොට කැමති දේවල් කැමති පරිදි සිද්ධ නොවෙනකොට අපිට දුකයි අපි කැමති නෑ ලෙඩ වෙන්න අපි ලෙඩ වෙනවා දුකයි ඔබ කැමති නෑ ඔබේ ධනය හානියටපත් වෙනවා ඒවා නැති වෙනවා ඔබට දුකයි ඔබ කැමති නැහැ දරුවෝ අම්මා තාත්තා ඔබ ආදරය කරන අය ලෙඩ වෙලා මැරිලා යනවාට ඒක වෙනවා ඔබට දුකයි. පින්නතුනේ ඒක ලෝකේ තියෙන පවතින දුකක්. ඒක ඒක තමයි ස්වභාවය. ඕක ලෝකේ ස්වභාවය මේක අපි හැමෝටම මුහුණ දෙන්න වෙන එක නේද කියලා කෙනෙකුට හිත හදාගන්න පුළුවන්. බෑනේ නේ. ඒක මේ ශාසනයට පමණක්ම ආවේනික දෙයක් නෙමෙයි. මේ ශාසනීය ධර්මයේ පිළිබඳව දන්නේ නැති පුද්ගලයෙකුට උනත් මේක ඉතින් ලෝකෙ හැටින කියන එක දකින්න පුළුවන්. අපි දකිනවා සමහර වෙලාවට ධර්මයේ බුදුදහම පිළිබඳ හැබෑරීමක් නැති. අනිත්‍යතාවය පිළිබඳව කියවීමක් නැති. බටහිර රටවල් වල සමහර වෙලාවට මිනිස්සු වයසට යනවා. මේක තමයි ඉතින් ස්වභාවය. අපි වයසට යන්නේ නැතයි අපි ඉපදුනාම. අපි මැරෙන්න ඕනේ ඒක ස්වභාවය. ඒක ඒක අපි වෙන්න ඕන දෙයක්. ඒක කතා කරනවා ගොඩක් වෙලාවට සංකල්ප හැටියට තමන්ගේ හිත හදාගන්න ක්‍රමයක්. ඒක වෙනවා. ඒක තමන් තේරුම් අරගෙන ඉන්න එක වෙන්න පුළුවන් කියන එක. අර ඒ තේරුම් ගැනීම මත දුකක් නැතුව ඒ දෙයට මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක පින්නතුනේ ලෞකිකව කෙනෙක් ලබන යම්කිසි මනස පුළුල් කර ගැනීම තුළ යම්කිසි තේරුම් ගැනීමක් තුළ ලබන දුකේ අඩු බවක්. හැබැයි ඒකට කියන්නේ ඒක නිවන් මඟ කියලා කියන්නේ. නිවන් දකින්න උත්සාහවත් වෙන කෙනෙකුට ඒ සඳහා තියෙන මාර්ගය ඊට වඩා බොහොම ගැඹුරුයි. එයා ලෝකේ ඇත්ත කරගත්ත කෙනෙක් නෙමෙයි. එයා ඇත්ත නොවන මාර්ගයකට ඒ කියන්නේ ලෝකේ ඇත්ත නොකරගන්න මාර්ගයකට එයා උත්සාහවත් වෙන්නේ. එයා දියුණු කරන්න බලන්නේ මාර්ගය. එයා දකිනවා හැම වෙලාවකදීම Tamanට පේන අරමුණක ඇත්ත ස්වභාවය මොකක්ද කියලා. එයා පේන එයා දකිනවා මේ මගේ gedara කියලා Tamanට පේනකොට එයා දකිනවා ඇහැට පේන රූපේ gedarak නොවුණු කල. වර්ණ සතහන් මාත්‍රයක් ඇහැට පෙනුණු තැනක ඒ වර්ණ සතහනට අනුව හිතලා හිතින් හැම වෙලාවකදීම විඳින එකක් නේද මේ gedara කියලා කියන්නේ. ඒකට කලින් දැකපු ගෙදර ආය දකින්න බෑ. නැතිනම් කලින් දැකපු රූපේ නැවත පේන්නේ නැත්නම් කලින් දැකපු ගෙදර කියන එක ආය දකින්න කියන එක වෙන්නේ නැහැ. අලුතෙන් රූපේ එන තැනක කලින් තිබුණු රූපය ගැන මෙනෙහි කරගෙන මම මේ කලින් තිබුණු ගෙදර කියලා දැනගන්නවා. මේක නොදන්න කම නිසානේ මේක සිද්ධ වෙන්නේ. දැකපු දේ දැකීම මාත්‍රයෙන් පස්සේ නිරුද්ධ වෙනවා. මොකද දකින්න වැය වුණ හේතු අනිත්‍යයි. දැකීම ඇති කරන්න හේතු වුණ ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්ම තුන මේ තුන වැය වෙලා යනවා එමකි. ඊට පස්සේ ඒක ආයේ පවතින්නේ නැත්නම් පෙනීම කියන එක තියෙන්න පුළුවන් කමක් නැහැ. ඔබට දැන් දැක්කා කියලා අතීතයට කොච්චර කාලයක් සිහි කරන්න පුළුවන් නම් දේවල් දැකපු දේවල් ඊයේ පෙරේදා ඊට කලින් දවසේ අවුරුදු ගාණක් කලින් ඕගොල්ලෝ දැකපු දේවල් ගැන සිහි කරන්න පුළුවන් නම් ඕගොල්ලෝ ඇත්තටම සිහි කරන්නේ දැකපු දේවල්ද ඔබට පෙනුණු පොදු රූපයක් පෙනුන තැනක ඔබේ මනස සීමා කරගත්ත හිතලා දැනගත්ත දේවල් ගැනද ඔබ දැන් සිහි කරන්නේ මේ විදිහට බලනකොට ඔබට පේනවා පෙනීම කියන දේ ඉතුරු නැතුව නැති වුණු තැනක හටගත්ත මනස සංකල්පනා ඔබ නැවත අරමුණු කරමින් ඒක තමයි අත්විඳින්නේ කියන්නේ. දැනගන්න දේ දැන ගැනීම මාත්‍රෙන් පස්සේ ඉවරයි කියන අවබෝධය ඊට පස්සේ ඔබට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ධර්මයන් පිළිබඳව ඔබ නිවැරදිව තේරුම් ගන්නකොට ඔබ නිවැරදිව අවබෝධ කරගන්නකොට පින්තුනි ඒ තුළ ඔබට මේ අනිත්‍යතාවය මේ ස්කන්ධයන්ගේ හැම මොහොතකම හටගෙන නිරුද්ධ වන ස්වභාවය පිළිබඳව නුවණින් දකින්නට නුවණින් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. අන්න ඒ අවබෝධය තමයි අපිට ඊටාම වැදගත් දේ බවට පත්වන්නේ. ඒ අවබෝධය තමයි පින්තුනේ අපිට නිවන කරා පිටින් ටික සමීප කරවන්නේ. ඒ අවබෝධය අපිට ඇති වෙනකොට ලෝකේ තුල අතහරින්න දෙයක් අපිට හම්බෙන්නේ නැහැ පින්තුනේ. අතහරින්න තියෙන දෙයිනුත් දෙයක් අපිට අතහැරිලා. අතහරින්න දෙයක් තියෙන කෙනා දෙයක් තියාගෙන අතහරිනකොට ඒ දේ ඕන වෙන්නකොට තමන්ගේ හිතට දුකයි. ඔබ අද දෙයක් අතහරිනවා. බාහිර තියෙන දෙයක් ඔබ අතහරිනවා කියලා හිතන්නකෝ. අපි හිතමුකෝ ඔබ සතුව තියෙන වාහනේ ඔබ අතහැරලා දානවා. මේවා වැඩක් නෑ නිකන් අනිත් වෙලා යන දේවල් නැති වෙනවා, කැඩෙනවා, බිඳෙනවා කියලා ඔබ අතහරිනවා. ඔබ ඒක මනසින් අතහැරිය කියලා ඒ අතහැරපු දේ තියෙනවා නම් අතහැරපු කෙනක් ඉන්නවා නම් ඔබේ මනසට ඒක හොඳයි කියලා හිතෙන හැම අවස්ථාවකදීම ඒක නැති බව නිසා ඔබට පීඩාවටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අතහැරීම ශ්‍රේෂ්ඨම දේ හැටියට පෙන්වුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔබට රූපේ වාහනය වෙන්නේ නැත්නම් ඒකේ වටිනකමක් පේන්නේ නැත්නම් ඒ වගේම මේක දකින්න පුද්ගලයා නිර්මාණය වෙන්නේ නැත්නම් ඔබට ස්කන්ධ ටිකක හටගෙන නිරුද්ධ වෙන බව විතරක් පේනවනම් ස්කන්ධ ටික වාහනයේ බවට ගන්න කම ඔබ ළඟ නැහැ. ස්කන්ධ ටික මම කියලා ගන්න කම ඔබ ළඟ නැහැ. ස්කන්ධ ටික වාහනේ මම කියලා නොගන්න තැනක ඔබට දුක් විඳින්න හේතුවක් නෑ ආය. ඔබට අතහැරලා ඔබ වාහනේ මිදිලා ඔබ තමන්ගෙන් මිදිලා ඔබ ලෝකෙන් මිදිලා ඔබට අතහරින්න ලෝකෙ මුකුත් හම්බ වෙන්නේ ඒකෙන් කියන්නේ පින්නතුනේ ඔබට වාහනේ පරිහරණය කරන්න බෑ කියලා දුකක් නැතුව පරිහරණය කරනවා. එදා අන්න ඒ තැනට තමයි බුදුරජාණන් වහන්සේ මඟ දේශනා කළේ. ඒකයි මේක හැමෝටම පොදු ශාසනයක් කියලා කිව්වේ. ওই ගැඹුරු ඥාන දර්ශනය සාක්ෂාත් කරගන්න යනකොට තමන්ගේ ශික්ෂණය වැදගත් වෙනවා. ගිහියෙකුට නම් පංචශීල ප්‍රතිපදාව තුළ, පැවිද්දෙකුට නම් පැවිදි සීලය තුළ, සාමණේරයෙකුට නම් ඒ දස සීලය, උපසම්පන්න කෙනෙකුට උපසම්පදා සීලය. ඒ අදාළ සීලයන් සමග ඒ භූමියට අදාළවන තමන්ට පුළුවන් මේ දර්ශනය උපදව ගැනීම සඳහා උත්සාහවත් වෙන්න. එතකොට මේ සීලය තුළ පිහිටලා තමන්ගේ සිත එකඟ කරගනිමින් අර දර්ශනය සඳහා උත්සාහවත් වීම ගිහියා සහ පැවිද්ද කියන දෙදෙනාටම පොදු දෙයක්. හැබැයි අර ඔබට මේ දේ කරන්න යනකොට ඔබට ලෞකික ඔබේ ජීවිතේ කාර්යබහුල වෙනයි ඔබේ ජීවිතේ පවත්ව ගන්න ඔබ වෙහෙස වෙනවා වැඩිපුර. එතකොට මේ නිවන් මඟ පැත්තෙන් බැලුවාම ඔබට ඒ සඳහා ලැබෙන අවකාශය කාලය ටිකක් අඩු වෙන්න පුළුවන්. පැවිද්දට නිදහස්. ඒ නිසා පැවිද්ද කියන එක හරියට අහස වගේ. හැබැයි දෙන්නටම බෑ කියන්නේ ගස් වස්සෙන් පියාඹගෙන කුරුල්ලෙකුට යන්න පුළුවන් වගේම ගස් සීමා වලින් උඩට ගිහිල්ලත් කුරුල්ලෙකුට පියාඹගෙන යන්න පුළුවන්. මේ දෙකම කුරුල්ලට පියාඹගෙන යන්න පුළුවන් ප්‍රදේශ හැබැයි කියන්නේ නැහැ. මේ දෙක අනිවාර්යයෙන්ම යටින් පියාඹගෙන යන්න බෑ කියලා එකක් කියන්නේ නැහැ. නිසා පින්නතුනි මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා අනිවාර්යෙන් ඉන්න ඔක්කොම පැවිද්දට ආයුතුයි කියලා නියමයක් ඇත්තේ නැහැ. සියල්ල අත්හල යුතුයි කියලා එකක් ඇත්තේ නැහැ. කවුරු හරි කියනවා නම් සියල්ල අතහැරිය යුතු දෙයක් ඇටියට මම හිතනවා ඒක වරදවා ගැනීමක් කියලා. සියල්ල අතහරින්න ඕනේ ඒක අතහරින ක්‍රමයක් තියෙනවා. සියල්ල කියලා කිව්වේ මොකක්ද කියලා අපි තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ සියල්ල කියලා කිව්වේ ඇහැ රූප චක්කු විඥාන වල නිමිති තියෙන කෙනාට දැකපු අහපු විඳපු දේවල් ඇත්ත කරගෙන ලෝකේ නිර්මාණය කරගත්ත කෙනාට. ඒ ලෝකේ නිර්මාණය කරගත්ත මනස තමයි ඔබ අතහරින්නට ඕනේ. ඒකට අතහරින්න තියෙන අවිද්‍යාව. අවිද්‍යාව අතහැරුණොත් විද්‍යාව ඉපදුනොත් ඔබට පුළුවන් දුක කෙලවර කරගන්න. ඒක තමයි අද දවසේදී ඔබේ අතහරන අතහරින ක්‍රමයේ බවට පත්වන්නට ඕනේ. නුවණින් තමයි ඒක වන්නට ඕන. ඒක භෞතිකව පංචකාම ගුණ ටික අතහැරලා ජීවත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර නිවාප සූත්‍රයේදී අවසාන මුවරංචුව, ඒ කියන්නේ මේ මාර්ගඵල ලබාගත් උතුමන් වහන්සේලා පිළිබඳව. උන්වහන්සේලා ඒ කියන්නේ මුවරංචුවගේ කතාවෙන් කියනනම් ඒ මුව අර තනකොළ කොටුවට ඇවිල්ලා තනකොළ කනවා. කාල වැද්දට හෝ වැඩි පිරිසට අහු වෙන්නේ නැති තරම් දුරකට යනවා. ඒ වගේ තමයි පින්නතුනේක අපි කොමේයට අදාළ කළොත් එහෙම අර නිවන් දැකපු මහ උතුමන් වහන්සේලා. උන්වහන්සේලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒවා පරිහරණය කරන්නේ නැතුව නෙමෙයි. උන්වහන්සේලා පරිහරණය කරනවා. හැබැයි මුසපත් වෙන්නේ ඒ මත වැටෙන්නේ උන්වහන්සේලා නැවත මාරයට හෝ මාර පිරිසට අල්ලගන්න බැරි තරම් දුරකට යනවා. ඇයි උන්වහන්සේලා ඒවා නිස්සිත කරගෙන නැහැ. ආයතන ආදී දේවල් නිස්සිත කරගෙන එහි Nirodhe දකින්න ඒ තැනක. එනිසා ලෝකෙන් මිදුණු උතුමන් වහන්සේලා බවට උන්වහන්සේලාපත් වෙනවා. ඒක තමයි අපිට මේ ධර්ම මාර්ගය තුල අපිට ලබා ගන්නට පුළුවන්කම තියෙන උත්තරීතර తত্ত্বය. ඒක ඔබට වස්තු අතහැරලා ලබන්න බෑ. භෞතිකව තියෙන වස්තු සම්පත් ඉවත් කරලා ඒක ලබන්න බෑ. ප්‍රඥාව දියුණු කර ගැනීම තුළ අවිද්‍යා ප්‍රහාණය තුළ ඔබට ඒ දේ ලබන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අවිද්‍යා ප්‍රහාණය සඳහා තමයි පින්නතුනේ ඔබ මහන්සි ගන්නට ඕනේ, ඔබ උත්සාහවත් වන්නට ඕනේ. අවිද්‍යා ප්‍රහාණය තුළ ඒ දේ ලබා ගැනීමයි ඒකාන්තයෙන් ඔබ විසින් සාධනය කරගත යුතු දේ බවට පත්වන්නේ. ඊළඟ ප්‍රශ්නය හැටියට ඉදලා තියෙනවා සෝතාපට්ටි අංගයක් වන ධම්මානුධම්ම ප්‍රතිපදාව පහදා දෙන්න කියලා. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ ධර්මයට අනුගතව පවත්වන ප්‍රතිපදාව කියන එක. තමන් යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියනකොට ඒ ධර්මය සහ අනුධර්ම ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගයේහි ප්‍රවේශය ලැබමින් තමන් ඒ සඳහා ඇති කරගන්න සංවරය නැතිනම් ඒ සඳහා ඇති කරගන්න දර්ශනීය දියුණුව තමයි එතනදී ධම්මානුධම්ම ප්‍රතිපදා බවට පත් වෙන්නේ. යෝනිසෝ මාර්ගයේ යෝනිසෝ මනසිකාරය විතරක් නෙමෙයි. එයාට කරන්න දෙයක් තියෙනවා. එයා සීලේහි හික්මෙනවා. එයා සීලේහි හික්මෙනවා වගේම එයා තමන්ගේ ඉන්ද්‍රිය සංවර කරගන්නට උත්සාහවත් වෙනවා. ආජීවයේ පිරිසුදු විදියට පවත්වාගෙන යනවා. ඉන්ද්‍රිය සංවර කරගන්නවා. ඉන්ද්‍රිය ධර්මයන් සංවර කරගෙන සීලයෙන් කළ යුතු සීමාවටපත් වෙනවා. එයාගේ හිත එකඟ කරනවා සමාධිමත් වෙනවා. ඒ වගේම එයා ඒ සමාධිමත් වෙන හිතෙන් යථාර්ථයේ තේරුම් ගන්නට විදර්ශනා ප්‍රඥාව වඩනවා. මෙන්න මේ විදිහට පින්නතුනේ පුද්ගලයා ලෝකයේ තුල ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්තව වාසය කරනවා. අර අහලා දැනගත්ත ධර්මයට අනුරූපව ඒට අනුව පවතින ප්‍රතිපදාවකින් යුක්තව වාසය කරනවා. නිසා එයා යෝනිසෝ මනසිකාරය පවත්වනවා කියන තැන විතරක් නෙමෙයි හැම වෙලාවකදීම සමස්ත කෘත්‍ය ඥානය ඇතුලේ නිර්වාණ අවබෝධය සඳහා එයා තමන්ගේ මනස භාවිත කිරීම තමයි එතනදී අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන ධම්මාන ධම්ම ප්‍රතිපදාව හැටියට. ඒ වගේම ඊළඟට ප්‍රශ්නයක් හැටියට යොමු වෙනවා චක්කු විඥාන සිතින් අරමුණු කරන්න පුළුවන්ද? ස්පර්ශයට පෙර නම් රූපය අනාරම්මනයි කියලා බුදු පියාණන් වහන්සේ වදාළේ රූපය අරමුණු ගන්නෙ නැහැ කියන එක වෙන්න බැහැ නේද? සිතින් කවදාවත් රූපය අරමුණු කරන්න බැහැයි කිව්වොත් එය නිවැරදි නේද? චක්කු විඥාන සිතින් අරමුණු කරන්න පුළුවන්ද? ඔය චක්කු විඥාන සිතින් අරමුණක් ගන්නවා. ඒ චක්කු විඥාන සිතින් ගන්න අරමුණ ඒ අරමුණ කියලා කියන්නේ පින්නතුනේ ඇස කරා පැමිණි අරමුණ. රූපායතනය කියලා කියන්නේ එකට එකට අපි කියනවා රූපාරම්මනවා රූපය අරමුණු කරනවා කියලා කියනවා. ඒ නිසා චක්කු විඥානය අනාරම්මනික සිතක් නෙමෙයි අර අනාරම්මනික සිත් නැහැ. ආරම්මණයක් නැතුව කිසිම සිතක් උපදින්නේ නැහැ. හැම හිතක්ම උපදින අරමුණක් ඇතුව එහෙනම් චක්කු විඥාන සිත අරමුණක් නැතුව උපදිනවා කියන්නට පුළුවන් කමක් නැහැ. නිසා චක්කු විඥාන සිතින් අරමුණක් ගන්නවා. රූපාරම්මණය අරමුණු කරමින් තමයි චක්කු විඥානසිත උපදින්නේ. ස්පර්ශයට පෙර එනම් එසේනම් රූපය අනාරම්මණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද කියන එක ගැන අහනවා. ඒකට අපිට රූපය අනාරම්මණය කියනකොට රූපය අනාරම්මන බව පිළිබඳව කතා කිරීමේදී රූපය කියන දෙයට කිසිවක් අරමුණු කරන්නට පුළුවන් කමක් නැත්තේ. රූපයට කිසිම ධර්මයක් අරමුණු කරන්නට පුළුවන් කමක් නැත්තේ. ඒක ඊටාම පැහැදිලි අර්ථයක්. සතර මහා ධාතු රූපයට යම් කිසිවක් අරමුණු කරනවා කියන එක කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපි දන්නවා රූපය දැනගන්න මොහොතකදී එතන උපදින ස්කන්ධ වශයෙන් ගත්තොත් ඒ සිතේ යෙදෙන නැතිනම් සිත හා සංප්‍රයුක්ත වෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරක පැවැත්මක් තමයි තියෙන්නේ. රූපය චිත්ත විසංසත්ත ධර්මයක්. සිත හා සමග සංසත්ත නොවේ. ඒ වගේම චිත්ත විප්‍රයුක්ත ධර්මයක්. සිත හා සමග යෙදීමකුත් නැහැ. සිත සහ සමග නොයෙදෙන විසංසත්ත වුණ රූපය සිත හා සමග එකතුව යෙදෙන්නේ නැහැ. එහෙනම් රූපය ස්පර්ශ කරන ඒ කියන්නේ අපි චක්කු විඥාන සිතෙන් රූපය අරමුණු කරනවා කියලා කියනවා. රූපය ආරම්මණයක් කරගන්නවා. රූපය ආරම්මණයක් කරගන්න. ඒක ආරම්මණයක්. ආරම්මණය කියන දේ අර මහා භූත බවම නෙමෙයි අපි අරමුණ බවට අරමුණු කරන්නේ. ඇස කරා පැමිණි වර්ණ සතහනට අනුව ඒ සිතේ උපදින වේදනා සංඥාවන්ගෙන් ඇති කරන තත්වේම තමයි පින්නතුනේ අපි එතන විඥාණයෙන් දැන ගැනීමට ලක් කරන්නේ. ඉතින් ඕක අනාරම්මන බව පිළිබඳව කතා කරනකොට එහි බොහොම ප්‍රධාන වශයෙන්ම දක්වන අර්ථයේ බවට පත් වෙන්නේ අට කතාදිය තුළ පැහැදිලි කරන අර්ථයේ බවට දක්වන දේ තමයි රූපයට අරමුණු ගන්න පුළුවන් කමක් ඇත්තේ නැති නිසා රූපය අනාරම්මනයි කියනවා කියන එක. ඒ වගේම මේ පිළිබඳව අදහස් දක්වනකොට අපට දකින්නට පුළුවන් යම්කිසි ආකාරයකින් සාධනීය අදහසක් ඇටියට දකින්නට පුළුවන් දෙය තමයි රූපය අනාරම්මණයි කියන එක රූපයට අරමුණු ගන්න බෑ කියන එක 아무තුවෙන් කියන්නට ඕන දෙයක් නෙමෙයි රූපයට අරමුණක් ගන්න බෑ කියන එක කවුරුත් දන්නවා. ඒ වගේම මේ රූපය අනාරම්මණයි කියන එකේදී මෙතනදී විශේෂයෙන්ම මතක් කරන සිහිපත් කරන දේ තමයි අපි කිසි කලෙක මේ නාම ධර්ම චිත්ත සංස් ඒ කියන්නේ රූපය හා සංසක්ත වෙන්නේ නැහැ. සිත රූපයත් එක්ක එකට යෙදෙන්නේ නැහැ. එහෙනම් මේ රූපය කියන ඒ රූපය අරමුණු කරගන්නවා කියන තැනදී ඒ අරමුණු කිරීම කියන දේ ස්පර්ශය හරහා ඇති වුණ වේදනා සංඥාදී ධර්මයන්ම තමයි ඒ විඥානනය උපදවන්නට විඥානය ඇති කරන්නට හේතු ඒ ඒ නාම ධර්මයන්ගේම සහජාත බව සහ අන්‍යමඤ්‍යතාවය නිසා ඒ ඒ නාම ධර්මයන්ගේම උපකාරී බව නිසා තමයි රූපය කියන අරමුණෙහි ප්‍රකට වීම තියෙන්නේ. රූපය කියන ධර්මය විචිත්ත විසංසත්තව, චිත්ත විප්‍රයුක්තව මේක ඇති කරන්න උපකාර වෙලා තියෙනවා. හැබැයි මේ සිතේ විඥානණයෙන් දැනගෙන තියෙන්නේ වේදනා සංඥාවන්ගෙන් උපදින දේ මිසක වෙනස් දෙයක් නෙමෙයි. ඒකට වේදනා සංඥා ස්පර්ශය නිසා ඇතිවන වේදනා සංඥා සහජාත ධර්ම එකක් වෙන වෙනම වෙනව නෙමෙයි. එතකොට මේ ධර්ම ටික අර ස්පර්ශයෙන් හටගත්ත ස්පර්ශය මුල් කරගෙන ඇති කරගත්ත දේවල් අර රූපයට අනුරූපව ඉපදුණු සංඥාව සහ වේදනාව සහ අනුගතව තමයි මේ විඥානේ පහළ වෙන්නේ. ඒ නිසා රූපය අරමුණු කරනවම නෙමෙයි වේදනා සංඥාවන්ගෙන් ඒ ස්පර්ශයෙන් ඔසවාගත් අරමුණ තමයි. එතනදී විඥාණයෙන් විඥානනය කළේ කියන එක පිළිබඳවත් පැහැදිලි කරනවා. ඒ නිසා රූපය අර බාහිර තියෙන සතර මහා ධාතු වස්තුව කියන එක නෙමෙයි අරමුණ බවට පත්වන්නේ. ඇසකරා පැමිණි වර්ණ රූපය ඒ ඇසට ස්පර්ශ වුණාට පස්සේ ඒ අනුව ඉපදුනා වූ සිතෙන් ඒ දැනගන්න බව කියනකොට ඒ සිතේ යෙදුණු නාම ධර්මයන්ගෙන් අරමුණ බවට පත් කරගත්ත දෙයි දැනගන්නේ රූපය අරමුණු කළා කියන බවෙන් අර බාහිර තියෙන රූපය අරමුණු කළා කියන තැනකට යන්න පුළුවන් කමක් නැහැ කියලා ඒ පිළිබඳව පැහැදිලි කරනවා. ඉතින් ඔය අදහස් දෙක තමයි උතනදි තියෙන්නේ. රූපයට අරමුණු ගන්න බෑ කියන එක අවිවාදිතවම ඒක ඉතින් කොහොමවත් බෑනේ. ඒ වගේම මේ කමතෙන් කියන්නට දෙයක්වත් නැහැ. ඒ වගේම අර කාරණාව තුල අපිට හිතන්නට ශාල පැතිකඩක් තියෙනවා. ඒ වගේම ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා සිත තිබෙන්නේ කොහෙද? එසෙහි පහළවන සිත කියන්නේ කුමක්ද කියලා. ඊට පස්සේ සිත කියන දේ තියෙන්නේ කොහෙද කියන එක ගැන අපි බැලුවා. සිත කියන්නේ භෞතික දෙයක් නෙමෙයි. ඒ නිසා සිත කියලා දෙයක් තියෙනවා නම් එක දිගට තියෙන තැනක් කිව්වට කමක් නැහැ. සිත කියලා පවත්නා ධර්මයක් එනිසා සිත තියනවා කියන එක යෙදෙන්නේ නැහැ. හැබැයි සිතක් උපදින්නේ නැහැ තනක් නැත්තම්. සිතක් උපදින්නේ නැහැ තනක් නැත්තම්. තනක් ඇතුව තමයි සිත උපදින්නේ. ඒ නිසා තනක් ඇතුව උපදින නිසා සිත නැහැ කියන්නේ. ඒ කියන්නේ වස්තු රූපය ඇසුරු කරමින් සිත උපදිනවා. මම හිතනවා මේක සාමාන්‍ය මට්ටමින් අහන ප්‍රශ්නයක් කියලා. නමුත් මම මේකේ තියෙන අනිත් දාර්ශනික පැත්ත ගැන කතා කරේ. දැන් සිත කියලා කියන්නේ භෞතික දෙයක් නෙමෙයි ඒක අභෞතික දෙයක්. ඒක තියෙන දෙයක් නෙමෙයි කොතනකදවත් ස්ථාවරව මොහොතින් රූපයත් ඒවම තමයි. තියෙන දෙයක් නෙමෙයි එක දිගට තියෙන දෙයක් නෙමෙයි මොහොතින් මොහොත හටගෙන නැති වෙන දෙයක්. ඒ නිසා හටගෙන නැති වෙන, ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක් තියනවද කියලා අහුවොත් එහෙම තියනවා නම් ඒ කොතනද කියලා අහන එක සාධාරණ නෙමෙයි. නෑ. හේතු ඇති කල්හි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක්. ඒක තියනවාද තියෙන්නේ කොහෙද කියලා අහුවොත් ඒක සාධාරණ නැහැ. එක දිගට තියනවා නම් යම් දෙයක් ඒක තියෙන්නේ කොහෙද කියලා අහන එක සාධාරණයි. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි එහෙම එක දිගට තියෙන දෙයක් නෙවෙයි හිත. ඒ ගැන කතා නොකරන නිසා ඒ වහන එක සාධාරණ නෑ. හැබැයි අපි හිත පහළවන තැන ගැන කතා කරනවා. මම හිතනවා ප්‍රශ්නේ යොමු වෙන්නේ ඇත්තේ හිත තියෙන්නේ කොහෙද කියලා හිත පහළවන තැන පිළිබඳව වෙන්නේ නැති. ඒකට හිත පහළ වෙන තැන ගැන කතා කරනකොට අපි ධර්මයේහි සාකච්ඡා කරන්නේ සහ හඳුනාගන්නේ පිළිතුනේ සිතක් පහළවන්නේ හදේවත්ව රූපය අසුරු කරගෙන කියලා. හදේවත්ව රූපය අසුරු කරගෙන කියලා කියන්නේ දැන් හෘදේ වස්තුව කියන එකේ මස්සදැල්ල නෙමෙයි. එතන ක්‍රියාත්මක වන ඒ කෘත්‍යයේ ලේ ධාතුව ඇසුරු කරගෙන. ලේ ධාතුව කියන තැනකෙත් පින්න තුනේ ලේ ධාතුව කියලා කියන්නේ ඔය ඇහැට පේන තරම් මහලේ ගොඩක් එක්ක හිත උපදිනවා කියන එක නෙමෙයි. එතන වස්තුව බවට පත් කරගෙන ඊටාම සූක්ෂම වුණ වස්තු රූප දශක කලාපයක පහළ වෙන හිතක් තමයි ඒ සිත පහළ වීම සඳහා තියෙන්නේ. ඉතින් ඒක ඒ හදේවත් රූපේ ඕන ප්‍රදේශයක ඒ සිත පහළවන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි සිත පහළ වීමෙහි සාමාන්‍ය ස්වභාවය. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට මොලේ උපකාර නැද්ද? මොලේ නෙමෙයිද හිත තියෙන්නේ කියලා. පින්නතනේ මොලේ හිත උපදිනවා නෙමෙයි. මොලේ කියන එක හිත උපදවන දෙයක් නෙමෙයි. ඒකට කියන්නේ අපිට හදේවත් ඇසුරු කරගෙන සිත් පහල කරනකොට ඒ සංවේදනා අනුව මොලේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් කායික රූප උපදිනවා. එතකොට ඒ උත්තේජන සකස් වෙනවා. ඒ දේ සඳහා මොලේ කියන දේ උපකාරක ධර්මයක්. මේ කය පංචේන්ද්‍රිය පරිහරණය කරන්නට සිතට ඒ උපකාරක දෙයක් බවට පත් වෙනවා මේ මහා භූත කය. ඒක හේතු කරගෙන තමයි මහා භූත කය අසුරු කරගනිමින් තමයි උපනිශ්‍රේ කරගනිමින් තමයි සිත පහළ වෙන්නේ. ඒ නිසා මොලේ කියන එක එතනදී අන්න ඒ උපනිශ්‍රේ භාවයෙන් සිත උපදින්නට පත්‍ය වෙනවා. ඒක නෑ කියනවා නෙමෙයි. ඒක ඔතනකදවත් ධර්මයේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි හිත මොලේ උපදමින් පවතිනවා කියන එක ඒක ධර්මයේ තුල පිළිගන්නේ නැහැ. දැන් brain death එකක් වුණොත් මොලේ මැරුණොත් අපි කියනවා මරණයක් කියලා. හැබැයි ඒක මරණයක් කියන එක භෞතික විද්‍යාවෙන් කතා කළාට ඒක අපි ධර්මයේ පැත්තෙන් කතා කරන්නේ නැහැ ඒක මරණයක් කියලා. අපි ධර්මයේ පැත්තෙන් කතා කරන්නේ මොනවද? අපි ධර්මයේ පැත්තෙන් කතා කරන්නේ ඊට වඩා වෙනස් අදහසක්. වෙනතුනේ අපි ධර්මයේ පැත්තෙන් කතා කරන්නේ දැන් බලන්නකෝ එතකොට බ්‍රේන් ඩෙත් එකක් වුණත් එයාට දැන් බලමිනියකට අපි හුස්ම දුන්න කියලා ඔක්සිජන් දුන්න කියලා ඒක පවත්ව ගන්න බෑනේ නේ කය. හැබැයි මලමිනියකේ කය බැහැරෙන්නේ නැතුව ඒක පවතිනවා. නැතිනම් ඒ කය නැති වෙන්නේ නැතුව ඒකට අවශ්‍ය පෝෂණය බැහැරින් දෙනවා නම් ඒ කය පවතිනවා. ඒ වගේම තේජෝ ධාතුව කර්මජ. ඒකේ උණුසුම් බව ඒ රූපේ නැති වෙලා යන්නේ නැහැ. කර්මජ බව, කර්මජ තේජෝ ධාතුව තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ සිද්ධ වෙනවා. ඒ වගේම මේ ඒ රූපේහි තියෙන මුදුතාව, කාමඤ්ඤතාදී රූප ඒවා නැති වෙලා යන්නේ නැහැ. ඒවා තියෙනවා. කර්මයෙන් අපිට ඒ සිතින් උපදවන රූප එතන පවතිනවා. එනේ එතන සිත උපදිනවා කියන එක නෙකින් කියන්නේ. අර දේවල් මෘතදේහයකට වඩා වෙනස්කමක් එතන තියෙනවානේ. ඒ ඒ සිත එතන පහළ වෙන නිසා. ඒක නිසා මොලේ හිත උපදිනව නෙමෙයි. හදේවත්තු ඇසුරු කරගනිමින් සිත පහළ වෙනවා. හැබැයි ඒ සඳහා සතර මහා ධාතු කය මොලේ ඇතුළු ඒ ටික උපනිශ්‍රය වෙනවා. ඒ සිත උපදින උපදවන්නට. ඒ නිසා ඒක උපනිශ්‍රය වෙනකොට හිතට ඒක පහසුවක් වෙලා තියෙනවා සිත පහළ කරන්නට. ඒක කයට අනුව සිත පහළ වෙනවා. සිතට අනුව කය පවතිනවා. මේ විදිහට විඥානය නිසා නාම රූපේ නාම රූපේ නිසා විඥානය කියන මේ අඤ්ඤමඤ්ඤව පවතිනවා එකිනෙකාට උපකාර කරගන්නවා. නිසා සිත පවතින තැනක් හැටියට එහෙම කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මෙන්න මේ වෙනස් තැනක මෙන්න මේ වගේ තැන්වලයි කියලා. සිත පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් හැටියට අපි තේරුම් ගත්තා. සිත උපදින්නේ කොහෙද? වෙනතුනේ සිත උපදින්නේ වස්තු රූපයක් ඇසුරු කරගෙන. සිතක් උපදින්නේ වස්තු රූපයක් ඇසුරු කරගෙන වස්තු රූපයක් ඇසුරු කරගෙන කියලා කියන්නේ යම් කිසි ආකාරයකින් හදේ වස්තුව හෝ යම් වස්තුවක් මුල් කරගෙන තමයි ඇසුරු කරන්නේ. ඒකට හදේ වස්තුව, චක්ක වස්තු, සෝතය, ගානේ, ජීවහව, කාය වස්තු රූප හැටියට දක්වනවා. ඒ වස්තු කියලා කියන්නේ සිත පහළ වීමට මුල් වෙන තැනක් ඇටියට. ඒකට චක්ෂුව වස්තුව කරගන්නවා කියලා කියන්නේ ඇසෙහි පහළවන සිත කියන්නේ මොකක්ද කියලා අහනකොට මේ ඕලා අපිට පේන දේ නෙමෙයි අනිදස්සන මට්ටමේ ඇහැ අනිදස්සන ඒක දකින්න බෑ. ප්‍රසාදවත් මට්ටමක පහළවන සිතක් තියෙනවා. ඒ කියන්නේ තාමත් උකුණු හිසක තරම් වූ ප්‍රමාණයක මේ ඇහැ තුළ තියෙන අන්න ඒ තැනක තමයි චක්කු ප්‍රසාද රූප කලාපවල පිහිටීම. ඒක කර්මජ රූපයක්, කර්මජ උපවත් බවක්. ඒ කර්මජ උපවත් බවට තමයි බාහිර තියෙන වර්ණ ඡායා පතිත වෙන්නේ. කර්මජ උපවත් බවට බාහිර තියෙන වර්ණ ඡායා පතිත වෙන්නේ. ඒකට මේ කර්මජ උපවත් බවට බාහිර තියෙන වර්ණ ඡායා පතිත වෙනකොට ඒ ඒ අසුරු කරගනිමින් සිත ඉපදෙනකොට තමයි එතනට ආපු ඒ උපවත් බවට වැටුණ දේ දැනගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් කණ්ණාඩියට වැටුණ දෙයක් අපිට දැනගන්න බෑ. කණ්ණාඩියට දැනගන්න බෑ හිත උපදින්න තියෙනවා. නමුත් වැරදිලා හරි කණ්ණාඩියට හිතක් ඉපදුනොත් එහෙම එයා කරා පැමිණු ඡායාව දැනගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ ඇස කියන ඒ ප්‍රසාද රූපය වස්තුව කරගෙන එතන සිට උපදින මොහොතේදී එයාට ඇහැට පෙනෙන පොදු වර්ණ රූප වර්ණ සතහන පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ හිත ඉතුරු නැතුව එතන නැති වුණාට පස්සේ ඊළඟ සිත් පරම්පරාව උපදින්නේ ඒ අසුරු කරගැනීමෙන් නෙමෙයි ආපහු හදේ වස්තු අසුරු කරගෙන. ඒක වැඩි වශයෙන් සිත් පහළ වෙන්නේ හදේ වස්තු රූපය අසුරු කරගෙන අඩු වශයෙන් සිත් පහළ වෙනවා වස්තු රූප අසුරු කරගෙන කියන එක අපිට දකින්නට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. හොඳයි එහෙනම් අද දවසේදී අපිට යොමු වෙලා තිබෙන්නේ ගැටලු ටික කල්පනා කරගන්න හැමදෙනාම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්තලා වටිනා කුසලයක් සිදු කරගන්න තියදුනා මේ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අපි අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල අන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් දෙන්න. ඒ වගේම ඔබ හැමදෙනා නමින් මේ පරිලෝකීය ඥාතීන් සිහිපත් කරගන්න විශේෂයෙන්ම අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා ඇමරිකා එක්සත් ජනපදයේහි පදිංචි උදාර රණසිංහ පියොමි බුද්ධනී අපර්ණිගමගේ රජිත දිසානායක දිලාන් කරුණාතිලක සඳුනි අලහකෝන් දිනේෂ් නුගේගොඩ කල්පනී ගුණසේකර කල්හාරි ජයසිංහ ඉන්දික චන්ද්‍රසිරි යන පින්වත් පිරිස විසින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඔබ හැම දිනා නමින්ම මිය පරලෝක ගිහිල්ලා යම් ඥාතිවරයෙක්ින් බලාපොරොත්තු සිටිනම් ඒ සෑම සිළු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා ඒ ඥාතීන්ට මේ පින් අමාමහ නිවනින් සැනසෙන්නටම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් කරන්නේ